ශාසනාව පොත් ප්‍රදේශකයන් වහන්සේ පොකුණු විට මිනිඅලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ Thank you.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 සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං තී සද්ධාවන්ත පින්වතුනි බෞද්ධයා රූපහානිය තුළින් විශේෂයෙන් විකාශනය කරන ධර්ම දේශනා මාලාවක අද හත්වෙනි ධර්ම දේශනාවයි මේ ධර්ම දේශනා මාලාව තුළින්ම පෙන්වුම් කරගෙන ආවේ සුළුහස්තව ජීවිතය ගත කරමින් සිටින ගිහි පින්වතුන්ට තමන්ගේ දෛනික කටයුතු සමග බුදුහාමුදුරෝ දේශනා කොට වදාළ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩා වර්ධනය කරගන්නා ආකාරයයි. එහිදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමම සබ්බපාපස්ස අකරණං යන ගාථාවෙන් පැහැදිලි කරන බව අපි මුලදී පෙන්වුම් කරලා දුන්නා. මේ සබ්බපාපස්ස අකරණං ගුණය කුසලස් උපසම්පදා ගුණය සචිත්ත පරියෝධපණං කියන ගුණය යම්කිසි ශ්‍රාවකයෙක් තමන්ගේ ජීවිතය තුළින් එක මොහොතක් හරි ලබා ගත්තොත් එතන බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය තියෙන බව ඒ බුද්ධ දේශනාවයි. එහෙනම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකේ සමන්ත සංසාර විමුක්තිය ලබා ගන්න අවශ්‍ය නම් ඒ සංසාර විමුක්තියට අවශ්‍ය කරන සබ්බපාපස්ස අකරණං කියන ගුණයක් කුසලස්ස උපසම්පදා කියන ගුණයක් සචිත්ත පරියෝධපණං කියන ගුණයක් ලබා ගත යුතුයි. දැන් මේ ಗುಣ තුනම ලබා ගැනීම සඳහා මේ පින්වතුන්ට සුදුසු වෙන ඒකායන ක්‍රමයක් වශයෙන් බුදුහාමුදුරෝ දේශනා කොට වදාළ සක්මන් භාවනාව හා ආනාපාන සති භාවනාව නිවේතයේ සිට කරන ආකාරය මීට පෙර දේශනාවලදී පැහැදිලි කරා. එහෙමනම් සක්මන් භාවනාවත් ආනාපාන සති භාවනාවත් කියන මේ භාවනා ක්‍රම දෙකෙන් තම තමන්ට පුළුවන් මුලින්ම සබ්බපාපස්ස අපරණං ගුණය ලබා ගන්න. ඒ දියුණු වීමෙන් කුසලස්ස උපසම්පදා ගුණය තවත් දියුණු කර ගැනීමෙන් සචිත්ත පරියෝධපණං ගුණයක් ලබා ගත හැකියි. එදී පැහැදිලි කරලා දුන්නා සක්ම භාවනාවේ මේ ಗುಣ දෙකම ලබා ගන්න බොහොම සරල දෙයක් කරන්න ඕනේ. තමන් ඇවිදින වෙලාවේදී වම් කකුල පොළවේ ස්පර්ශ වෙන වෙලාවේ ඒ ස්පර්ශය ගැන සතිමත් වීම දකුණු කකුල පොළවේ ස්පර්ශ වෙන වෙලාවේදී ඒ ස්පර්ශය ගැන සතිමත් වීමෙනොත් ඔය ಗುಣ ටික ලැබෙන බවයි ධර්මයේ සඳහන් වෙන්නේ. ආනාපානය ඒ විදිහමයි ආස්වාදය ස්පර්ශ වෙන ස්ථානය ශ්‍රාවකයා හොයාගෙන ආස්වාසයත් ස්පර්ශ වෙන ස්ථානය හොයාගෙන ඒ ආස්වාසය හා ආස්වාසයේ ස්පර්ශ වෙන මොහොතේදී ඒ ගැන සතුටුමත් වීමෙන් එය සමුපාවත් අපරණං ගුණයේ සිට සතිත්ව පරියෝධපණං ගුණය දක්වා දියුණු කර ගැනීමට පුළුවන් වෙනවා. දැන් මේ පින්වතුන්ට මේ පසුගිය දේශනාවලදී පැහැදිලි කරා තම තමන්ට අත්දැකීම් ඇති මෙච්චර පහසු දෙයක් වුණත් අපේ ජීවිතවල ඊට වැඩිය හුඟක් අමාරු දේවල් සම්පූර්ණ කරගෙන තියෙන ඉලක්ක. නමුත් යමෙක් මෙතරම් පහසු මේ සතිමත් වීම ආරම්භ කරොත් ඒ ආරම්භ කිරීමත් සමගම ඒ දිගින් දිගටම කරගෙන යන්නේ ගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වෙනවා. ඒ කියන්නේ මේ කියන සතිපට්ඨාන භාවනාවක් හෝ වෙනත් භාවනාවක් මේ සදහැවතුන් මෙතෙක් කල මේ ජීවිතය තුළ අනන්තවත් ආරම්භ කරලා ඇති කරන්න උත්සාහ ගන්න ඇති. ඒ ගත්තේ සෑම උත්සාහයකම යම්කිසි බාධකයකින් මෙය නවතිනවා. දැන් අද මේ දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ පින්වත්තුන්ට ඉතාම සරල භාවනා ක්‍රමයක් වුණත් මේ කියා දුන්නේ මේ සරල භාවනා ක්‍රමයම කරගන්න මහන්සි ගත්තොත් පුරුදු වෙන්න මහන්සි ගැනීම තුළ බාධකයක් පැන නගිනවා ඒ බාධකය මොකද්ද කියලා හඳුනගන්න ඕනේ දැන් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා සංසාර විමුක්තියට බාධකයක් තියෙනවා ඒ සංසාර විමුක්තියට තියෙන බාධකය බුද්ධ වචනයෙන් පැහැදිලි කරන්නේ මාර කියන නම. එහෙමනම් මාර කියන වචනේ බුද්ධ දේශනාවල ඇතුළත් වෙන්නේ සංසාරගත සත්‍යයට සංසාර විමුක්තියට අකුල් හෙලීම හේතු කොටගෙන. දැන් මේ පින්වතුන් දන්නේ නැතුණාට තමන් බොහොම අදිෂ්ඨාණයෙන්, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් යුක්තව ඒ සක්මන් භාවනාව උනත් කරන්න ආරම්භ කරපුවාම මේ මාර බලපෑම තියෙනවා. මේ මාර බලපෑම කියන වචනේ අර්ථයෙන් නෙවෙයි බුදුහාමුදුරුවෝ මාර කියන වචනේ භාවිතා කරේ කුමක් සඳහාද කියලා දැනගන්න. බුදුහාමුදුරුවෝ පෙන්නනවා බුද්ධ ඥාණයෙන්ම මේ සංසාරගත සත්‍යයට සංසාරේ සකස් කරගන්න සංසාරයේ හිමි වෙන්න යම්කිසි ධර්මතා ටිකක් උදව් වෙනවා. ඒ ධර්මතා ටික සංසාරයේ හදන්න උදව් වෙනවා. නමුත් මේ සංසාරගත සත්‍යය යම්කිසි දවසක මේ වගේ බුදුහාමුදුරුව කෙනෙක් පහළ වෙලා උන්වහන්සේ පෙන්වන ධර්මයේ අනුව තමන්ටම මේ සංසාර විමුක්තියේ වටිනාකම තේරුම් අරගත්තොත් ඒ සංසාර විමුක්තියට පත් වෙන්න බුදුහාමුදුරෝ දීපු කෘත්‍යයන් කරනකොට නැත්නම් අපි මේ පැහැදිලි කරපු ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට අර සංසාරය හදන සහායක කට්ටිය බාධකයක් වෙනවා එහෙනම් සංසාරය හදන මේ සහායක වෙච්චි ධර්මතා ටික බුදුහාමුදුරුව හඳුන්වනවා මාර කියන සංකල්පය මාරය කියන එකෙන් පැහැදිලි කරන්නේ සංසාර විමුක්තියට බාධා කරන දේ. ඒ වගේම සංසාරයට මාරයන්ගෙන් බාධාවක් නෑ උදව්වක් වෙනවා. එහෙනම් දැන් මේ බුදුහාමුදුරෝ කියන මාර කියන සංකල්පය නැත්නම් මාර කියන බාධකය මේ පින්වතුන්ට දැන් වුණා සංසාරේ හදන්න උදව් වෙලා. සංසාරයේ හදනකොට සංසාරයේ ජීවත් වෙන්න උදව් වෙන කණ්ඩායම සංසාර විමුක්තියේදී බාධා කරනවා. එතකොට මේ බාධා කිරීම දසමාරයන්ගෙන් විස්තර කිරීමක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ විස්තරය ඇතුළත් වෙලා තියෙනවා සුත්ත නිපාතේ ප්‍රධාන කියන සූත්‍රයේ. බෝධිසත්ව කාලයේ තමන් වහන්සේට මේ බුද්ධත්වය ලබා ගන්නකොට මේ මාරයෝ 10 බලපෑම් කරා. එතකොට උන්වහන්සේ මේ වචන දේශනා කරපුවම වර්තමානයේ හුඟක් බෞද්ධයෝ ශ්‍රාවකයෝ කල්පනා කරන්නේ හිතන්නේ එහෙනම් මේ අපිට නිවන් දකින්න තවත් රටේ කුජලයේ බාධා කරනවා නෑ රටේ කුජලයේ බාධා කරනවා නෙවෙයි මේ ධර්මයේ සමාතුලින්ම මේ සංසාරය හදන්න මෙච්චර කල් තමන් උදව් ගත්තේ ධර්මතා ටික ඉරහිව. සංසාරේ හදාගන්න තමන් මෙච්චර කල් භාවිතා කරපු ධර්මතා ටික තමන් ළඟ දැන් තියෙන මානසික ධර්මතා ටික. මේ සංසාර විමුක්තියදී එරෙහි වෙයි. ඒ එරෙහි වීම තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දස මාර්ගය. දස මාර්ගය නැත්නම් කිසිම තවත් හතෙක් කුජලයක් නැහැ. ධර්මයේ කිසිම තැනක තව සතෙක් කුජලයේ නිවන් දකින්න බාධා කරනවා කියලා නෙවෙයි මේ දේශනාවේ තියෙන්නේ. මේ වරද්දා ගත්තොත් තම තමන්ට මේ කරන භාවනාව සාර්ථක කරගන්න බෑ. නමුත් අපි මෙතෙන්දී මේ මාර ස්වરૂපයටපත් වෙන සංසාරයේ හදනකොට මිතුරු ස්වરૂපයෙන් අපි ළඟ ඉන්න ධර්මතා 10 හඳුනගන්න ඕනේ. ඒ හඳුනා ගැනීම තුලයි මේ සාර්ථකව මේ භාවනාවක් අවසන් කරන්න පුළුවන්. මේ සාර්ථකව අවසන් කිරීමට භාවනාවක් නැත්නම් මේ ආරක්ෂාංග මාර්ගයේ වැඩිවීමට මුලින්ම මේ සංසාරගත සත්‍යයා ළඟ තියෙන හිමිකම් ටික හඳුනගන්න ඕනේ. දැන් සංසාරගත ඕනම සත්‍යයකට හිමි වෙලා තියෙන හිමිකම් ටිකක් තියෙනවා. අයිතිවාසිකම් ටිකක් තියෙනවා. මේ අයිතිවාසිකම් ටික බුද්ධ දේශනාවල සාරාංශ කරව ගත්තොත් කෙටියෙන් මේ පින්වත්තුන්ට තේරෙන්න පැහැදිලි කරේ. මේ සංසාරගත සත්‍යයට තියෙන හිමිකම් මොනවද? මේ හිමිකම් වල කාමාවචර හිමිකම් තුනක් මේ සංසාරගත සත්‍යයට හිමි. දැන් මේ පින්වත්තුන්ටත් ඒ හිමිකම තියෙනවා. රූපාවචර හෝ ආමාවචර ඉක්මෝප හිමිකම් දෙකක් ඕනම සංසාරගත සත්‍යයකට හිමි වෙනවා. දැන් ආමාවචර ස්වરૂපයේ තියෙන හිමිකම් තුන අපි බලමු මුලින්ම. ඒවා ඒවා තමයි පළවෙනි එක සතර අපායේ හිමිකම. සංසාරගත සත්‍යයට හිමි. සියලුම සංසාරගත සත්‍යයට හිමිකමක් වෙනවා සතර අපායේ. ඒ වගේම සංසාරගත සත්‍යයට හිමිකමක් එනවා මනුස්ස. මානව හිමිකම් කියලා අපි කියන්නේ මනුස්ස හිමිකම. මානව හිමිකම සංසාරගත සත්‍යයට හිමිකම. ඒ වගේම සංසාරගත සත්‍යයට තව හිමිකමක් එනවා දේව හිමිකම. ඒ වගේම සංසාරගත සත්‍යයට මේ කාම ස්වરૂපයේ ඉක්මවපු රූපාවචර හිමිකම අරූපාවචර හිමිකම කියන එහෙනම් සංසාරගත සත්‍යයකට මෙන්න මේ කියන හෙටියෙන් කියනවා නම් මේ හිමිකම් පහයිති. සතර ආපායේ හිමිකම, මනුස්ස ලෝකයේ හිමිකම, මනුස්සත්වයේ හිමිකම, දේවත්වයේ හිමිකම, රූපාවචර මානසික தත්ත්වයේ හිමිකම හා අරූපාවචර මානසික தත්ත්වයේ හිමිකම. මේ දේශන බුදුහාමුදුරනේ දේශනාවල තවත් මේ විස්තර කරනවා මේ හිමිකම් පහ. තව විස්තර කරොත් මානසික තල 31කින් විස්තර කරනවා. එය අපි මෙතෙන්දි සාකච්ඡා කරන්නේ ඒතර සතර අපාය හතරකට බෙදෙනවා. දිව්‍ය ලෝකේ 6කට බෙදෙනවා. ඒ වගේම බ්‍රහ්ම ලෝක 16කට බෙදෙනවා. ඒ වගේ මේක වැඩි කරගන්න පුළුවන්. කොහොම හරි අපිට සංසාරගත සත්‍යයකට සංසාරයේ හිමි වෙලා තියෙනවා. එතකොට මේ කියන හතර අපායේ ඉඳලා බ්‍රහ්ම ලෝකේ දක්වා. නමුත් බුදුහාමුදුරු පෙන්නනවා මේ ඕනෑම සංසාරගත සත්‍යයකට මේ හිමිකම් පහ කියනකොට ඒ සංසාරගත සත්‍යයන්ගේ මිනිස්යා විශේෂ කෙනෙක් වෙනවා. මේ මිනිස්යා විශේෂ වෙන්නේ මේ මිනිස්යාට මේ සියලු හිමිකම් ගන්න පුළුවන්. උදාහරණයක් දෙන්න මිනිස්සෙකුට નિરાයාසයෙන් manussත්වයේ උප්පත්තිය ලබනකොට ඉබේම බොහොම පහසුවෙන් ළඟා වෙන හිමිකමක් තමයි සතර අපායේ හිමිකම. ඒක මිනිස්සයා උපදිනකොටම සතර අපායේ හිමිකම ලබාගෙන. ලබාගෙනමයි උපදින්නේ. ඕන වෙලාවක සතර අපායේ මානසික තත්ත්වයට ගියාගේ මිනිස්සයා. ඒ වගේම මිනිස්සයාට පුළුවන් manussත්වයේ හිමිකමේ ඉඳලා මනුස්සත්වයේ හිමිකම ඉඳලා ඒ වගේම මනුස්සයාට පුළුවන් ඕනනම් මනුස්සත්වයේ ඉඳලා තියෙන දේව හිමිකමට යන්න. ඒ වගේම මනුස්සයාට පුහුණුවගේ මහන්සියකින් ධෛර්යයකින් පුළුවන් මනුස්සත්වයේ ඉක්මවකෝ රූපාවචර බ්‍රහ්ම කියන හිමිකමට යන්න. ඒත් මනුස්සයාට පුළුවන්. තවත් මනුස්සයාට පුළුවන් තවත් පුහුණුවකින් මහන්සියකින් ධෛර්යයකින් නිකන් નિરાයයෙන් ලැබෙන්නේ නැහැ. අරූපාවචර හිමිකමකක් යන්නේ. එහෙනම් දැන් මේ පින්වතුන්ට තේරෙනවා ඇති බුදුහාමුදුරෝ සමන් වහන්සේගේ පැහැදිලි කිරීම අනුව මේ manussත්වයේ උතුම් කියන්නේ මෙන්න මේ හේතුව. ඒතර manussත්වයට මිනිස්සෙකුට පුළුවන් මේ ලෝක ධාතුවේ තියෙන මේ සංසාරගත ස්වરૂපයේ තියෙන සියලුම හිමිකම් වලටපත් වෙන්න. ඒ කියන්නේ අපහසුවෙන්ම උත්සාහයකින් තොරව සාමාන්‍ය ගලක් උඩ විසි කරපුවාම බිමට වැටෙනවා වගේ පොළොවට. උඩ විසි කරපු දෙයක් බිමට වැටෙනවා වගේ. ඕනම මිනිසෙකුට සහජයෙන් වෙනවා අපාය හිමිකම්. අපාය හිමිකම් ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ වගේම මනුස්සත්වයේ ඉපදුනේ එකම මනුස්ස හිමිකම. එතකොට මනුස්සයා මහන්සි අරගෙන කුඩා දේවල් කිරීම තුලින් දේව හිමිකමට යන්නත් පුළුවන්. මිනිස්යාට හුඟක් මහන්සියලා ධෛර්යයෙන් යුක්තව බ්‍රහ්ම හිමිකම් ලබා ගන්න පුළුවන්. දැන් එහෙමනම් බුදුහාමුදුරුවෝ බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගත්තේ මේ සංසාරගත සත්‍යයට මෙහෙම හිමිකම් පහක් තියෙනවා. මේ හිමිකම් පහෙන් මිනිස්යාට මනුස්සත්වයේ උඩ ඉඳලා ඕනම හිමිකමකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම බුදුහාමුදුරුවෝ ලබාගත් විශේෂ ඥාණය තමයි මිනිස්යාට පුළුවන් මේ කියන ලෝක ධාතුවේ තියෙන මේ සියලු හිමිකම් අහෝසි කරගන්න. ඒකට අහෝසි කරගන්නවා කියන්නේ ඒ පුජ්‍යලයා සංසාර විමුක්තියට පත් වෙනවා. එහෙනම් දැන් සංසාර විමුක්තිය කියන්නේ මේ හිමිකම් ටික නැති කර ගැනීම. දැන් සංසාරයේ නිවන් දකින්නවා කියන්නේ තවත් හිමිකමක් පවත්වා ගැනීම නෙවෙයි. මෙන්න මේ ධර්මය අපි විශ්වාස කරන්නේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ඕනම සංසාරගත සත්‍යයකට උරුම වෙච්ච ස්වභාවයේ අපිත් මිනිස්සු විදිහටත් නිවන් දකින්නවා කියන්නේ මනුස්සත්වයේ තව සුපිරි අවස්ථාවකට ලං වෙනවා කියන්නේ. අපේ විශ්වාසය ඒකයි. ඒ කියන්නේ දැන් ඉන්න මනුස්ස ත්වයට වැඩි ඉහළ තත්වයකට අපිපත් වෙනවා කියන එක තමයි නිවන් දකින්නවා කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ නිවන කියන්නේ එහෙම ධර්මයක් නෙමෙයි. දැන් මනුස්සයාටපත් වෙන්න පුළුවන් සාංශාරික වශයෙන් ඉහළ මානසික මට්ටමට මනුස්ස ත්වයට ඉහළ තැනකට. ඒ දේවල්. එහෙනම් බ්‍රහ්මත්වය. නිවන කියන්නේ මනුස්ස ත්වයේ ඉක්මවා ගිහිලා සුපිරි මනුස්සයෙක් බිහිවීම නෙමෙයි. කියන මනුස්සත්වයන් නැති කර ගැනීම. ඒ කියන්නේ මේ හිමිකම් සියල්ල මහත් කර ගැනීමයි නිවන කියන්නේ. සත්ත්ව කුජල භාවයේ තියෙන සියලු හිමිකම් අහක් වෙන තැන නිවන. එනිසාවෙන් දැන් බුදුහාමුදුරන්ගේ ධර්මානුකූලව විස්තරය මෙතන මේ මාර කතාවේදී නැත්නම් බුදුහාමුදුරුව පෙන්න පෙන්නන සංසාර විමුක්තියට බාධක 10 ගැන කතා කරනකොට සෑම ශ්‍රාවකයාම දැනගත යුතුයි දැන් මිනිස්යාට හිමිකම ලැබුණේ කොහොමද? මිනිස් හිමිකම ලැබුණේ කොහොමද කියලා දැනගන්න. අපිම මනුස්සත්වයේ ඉඳලා දේව හිමිකමට යන්නේ කොහොමද කියලා දැනගන්න. මනුස්සත්වයේ ඉපදුණු සෑම මිනිස්යාම નિરાයාසයෙන්ම අපාය හිමිකමටපත් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. මනුස්සත්වයේ ඉඳලා මිනිසයා බ්‍රහ්ම හිමිකමටපත් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. නමුත් මේ එකක්වත් නෙමෙයි නිවන් දකින්න. මේ සියලු හිමිකම් අහක් කර ගැනීම. මනුස්සයාට මෙන්න මේ සත්‍යයේ බුදුහාමුදුරුවෝ ධර්මානුකූලව විස්තර කරලා තියෙනවා. මනුස්ස හිමිකම රඳාපවතින්නේ මනුස්සයාට පන්සිල් රැකෙනකොට විතරයි. මිනිසෙක් වෙලා ඉපදුනාට එයාගේ මනුස්ස හිමිකම මානව හිමිකම රැකෙන්නේ පන්සිල් රකින්න වෙලාවෙදි විතරයි. පන්සිල් කැඩනකොට ඕන මිනිස්සෙගේ හිමිකම අපාය හතරේ හිමිකම. එහෙනම් මනුස්ස තත්ත්වයට පහළ තියෙන අපාය කියන තත්ත්වයට මිනිස්සෙක් ඇදලා යන්නේ, ඇදගන්නේ අපාය කෙරෙහි ඇදිලා යන්නේ පන්සිල් කැඩීම තුලයි. එතකොට පංචිල් කැඩීම තුල මනුස්ස ශරීරයෙන් හිටියට ඒ මිනිසයා පංචිල් කැඩෙනකොට මනසෙන් අපායේ සතෙකුට සමාන වෙනවා. හතර අපායේ යම්කිසි සතෙකුට සමාන වෙනවා ඕනම අවස්ථාවක පංචිල් කැඩෙනකොට මිනිස්යාගේ මනස. නමුත් ඉන්නේ මනුස්ස ශරීරයේ. එතකොට මිනිස්යා පංචිල් රකින්නකොට ඉපදුණු මනුස්සත්වයේ රැඳෙනවා. ආරක්ෂා වෙනවා. මිනිස්සයා පන්සිල් රැකලා බුදුහාමුදුරුව පෙන්නන ආකාරයට ආමිෂ පින්කම් හෝ ප්‍රතිපත්ති පින්කම් කරොත් එතෙන්දී මනුස්සත්වයේ ඉක්මෝලා දේවත්වයට ළඟාවි. එහෙනම් දැන් මේ පින්වතුන් තම තමන්ගේ ওই අවස්ථා තුන තමන්ගේ ජීවිතයෙන් දැක හඳුනගන්න. ඕනම මිනිස්සේ හිතුවාට මම නම් හැමදාම පන්සිල් රැක්කා කියලා අනන්තවත් Tamanට හොයාගන්න පුළුවන් Tamanගේ ජීවිතවලින් පන්සල් කැඩිච්ච තැන. ඒ කැඩිච්ච තැන එතකොට බුදුහාමුදුරුව පෙන්වන්නේ ඒ කැඩිච්ච වෙලාවේ Tamanගේ මානසික தත්ත්වය සතර අපායේ සතෙක්ගේ මානසික தත්ත්වයට සමානයි. නමුත් වැඩි හරියක් හොයාගන්න පුළුවන් මේ Tamanගේ ජීවිතය තුළ පන්සල් ආරක්ෂා කරපු தත්ත්ව. ඒ වගේ தත්ත්වයකදී manussත්වයේ ඉන්න සතෙක් වෙනවා. මානව හිමිකම් අයිති කෙනෙක්. ඒ වගේම මේ පින්වතුන් ගත්තම සංසිලු රැකලා දාන ආදී ආමිෂ පින්කම් කරන වෙලාවක් කියද එතෙන්දී manussත්වයේ ඉක්මෝපු දේවත්වයේ මානසික තත්ත්වයෙන් යම්කිසි මිනිස්සේ මහන්සියලා සමත භාවනා වඩලා ධානා වගේ දේවල් ගත්තොත් එයා මනුස්ස ශරීරයෙන් හිටියට මනසෙන් බ්‍රහ්ම කියන තත්ත්වයටපත් වෙනවා. ඒ ඔක්කොම සාංකාරික හිමිකම්. ඔය එකම හිමිකමකවත් සංසාර විමුක්තිය නැහැ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ මානව හිමිකම් හෝ දේව හිමිකම් හෝ අපාය හිමිකම් බ්‍රහ්ම හිමිකම් නෙවෙයි සංසාර විමුක්තිය. මේ සියලු හිමිකම් අහිමි කර ගැනීමයි සංසාර විමුක්තිය. එහෙනම් සංසාර විමුක්තියටපත් වෙන කෙනා තව දුරටත් ඉන්න manussත්වයේ සුපිරි මිනිස්සෙක් වෙන්නේ නැහැ. තව සුපිරි දෙවියෙක් වෙන්නෙත් නෑ. සුපිරි තත්ත්වයේ ඉන්න බ්‍රහ්මීක් වෙන්නෙත් නෑ. එයාගෙන් අහක් වෙන්න ඕනේ, manussත්වයක් අහක් වෙන්න ඕනේ, දේවත්වයක් අහක් වෙන්න ඕනේ, බ්‍රහ්මත්වයක් අහක්. නමුත් දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා කවමදාවත් මිනිස්සෙකුට තමන්ගේ මනසේ අපාය ස්වરૂපේ අපාය හිමිකම් ඇති මනසක් භාවිතා කරමින් ජීවත් වෙනවා නම් එයාට කවදාවත් සංසාර විමුක්තියට ලඟ වෙන්න බෑ. ඒ නිසායෙන් පංචිල් ආරක්ෂා කරන මිනිස්සෙක් විය යුතුයි නිවන් දැකීම සඳහා. නමුත් මෙන්න මේවා කියන්න බෑ. නිවන් අවබෝධය සඳහා මනුස්ස හිමිකම් තියලා හරියන්නේ නැහැ, දේව හිමිකම් තිබිලා හරියන්නේ නැහැ. එහෙනම් මුලින්ම මේ පින්වතුන් දැනගන්න ඕනේ බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේදී නිවන් දැකීම සඳහා සංසාර විමුක්තිය සඳහා පළවෙනි සුදුසු කවිනා අපිට උරුම වෙලා තියෙන අපාය හිමිකම, මනුස්ස හිමිකම, දේව හිමිකම අහිමි කර ගැනීම. එතකොට මනුස්ස හිමිකම, දේව හිමිකම හා අපාය හිමිකම අහිමි වෙච්ච තැන පංච නීවරණ යටපත් වෙච්ච තැන. නේද? පංච නීවරණ යටපත් වෙච්ච මනසක තියෙන්නේ මනුස්ස හිමිකමක් නෑ එතන, දේව හිමිකමක් නෑ, අපාය හිමිකමක් නෑ. නැත්තම් තව විදිහකින් කිව්වා නම් අපි පැහැදිලි කරමු බුදුහාමුදුරන්ගේ කමඨහනේ කුසලස්ස උපසම්පදා ගුණය කියන්නේ ඔය හිමිකම් තුන අහිමි වෙච්ච තැන. යමෙක් කුසලස්ස උපසම්පදා කියන ගුණයටපත් වෙන්න කියන්නේ බුදුහාමුදුරුවෝ තමන්ගේ මනසෙන් ශරීරෙන් නෙමෙයි මනසේ සතර අපාය හිමිකම් මනුත් මානව හිමිකම් හා දේව හිමිකම් අහිමි කරගත්ත වෙලා. දැන් ඒකට මිනිස්සෙක් කැමති නෑ. හැම මිනිස්සයම කැමති තමන් ඉන්නවට වැඩිය මනු හොඳ මිනිස්සෙක් වෙන්න. එතකොට උපත්යේ ඉඳලා දඟලන්නේම හොඳ මිනිස්සෙක් වෙන්න. ඒ හොඳ මිනිස්සෙක් වෙලා නිවන් දකින්න දකින්නවා කියන එක තමයි අපේ මතය. දැන් මම මේ පැහැදිලි කරේ මේ මාර කියන සංකල්පය බුදුහාමුදුරුවෝ පෙන්වන මාර්ගය කවුද කියලා හඳුනා ගන්න නම් මේ කියන ධර්මානුකූල ස්වභාවය දැනගන්න වෙනවා. එහෙනම් අපිට මාර්ය බලපාන්නේ මාර්ය කැමති වෙන්නේ අපි ළඟ ඉන්න. ඔන්න මේ සංසාරේ මොනවා හරි හිමිකමකට වග කියනවා. හිමිකමක් පෝෂණය කරනවා. එතකොට ඒගොල්ලෝ අපිට මනුස්ස හිමිකම පෝෂණය කරනකොට කැමැති ඉතලක් වෙලා. ඊටත් වැඩිය අපි මාර්ය කැමැති හතර අපායේ හිමිකම පෝෂණය කරනවට වඩාත් කැමැති. මේ මාර්ය ටික දේව හිමිකමට පෝෂණය කරන්න මහන්සි වෙනකොට මනුස්ස හිමිකමට වැඩිය අකමැති. දැන් දේව හිමිකමත් අත්තරලා බ්‍රහ්ම හිමිකමට යනකොට මාර්ය හුඟක් අකමැති. දැන් බ්‍රහ්ම හිමිකමක් අහක් කරනකොට සම්පූර්ණ අකමැති. එහෙනම් දැන් සංසාරේ හැදෙන්නේ මේ හිමිකම් වලට උදව් කරන අය තමයි මාළු. දැන් ඒ ගැන අපි අපි කරන භාවනාවත් එක්ක මේ බුදුහාමුදුරුව පෙන්නපු මාර්ගය ප්‍රමාණය හඳුනාගත යුතුයි. හඳුනා ගන්න නම් අද දවසේ මුලින්ම මේ පැහැදිලි කරනවා මම බුදුහාමුදුරෝ ප්‍රධාන සූත්‍රයේදී පෙන්눔 කරපු උන්වහන්සේට බෝධිසත්ව කාලයේදී සංසාර විමුක්තියට බාධා කරපු තමන්ගේම මේ සංසාරයට උදව් වෙච්ච මාර්ග 10 නම් කරන්න අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ. එහෙනම් මාර්ග 10 නම් කරන්නේ පළවෙනි මාර්යා විදිහට බුදුහාමුදුර පෙන්වන්නේ සංසාර විමුක්තියට කාමයයි. කාමේ නැමැති මාර්ගය. දැන් කාමේ නැමැති මාර්යාගෙන් මාරයා මිතුරු වෙච්ච නැති මිනිස්සෙක් උපදින්නේ නැහැ. හාමේ නැමැති මාරයා මිනිස්යාගේ හොඳම හිතවතා. මනුස්සත්වයේ මානව හිමිකම් ආරක්ෂා වෙනවා. දෙවැනි මාරයා විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අරතිය කියන මාරය. අරතිය කියන්නේ අදි කුසලයට අකමැති වීම. තුන්වෙනි මාරයා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මිනිස්යාට එන මේ නිවන් දැකීමට සංසාර විමුක්තියට බලපාන තුන්වෙනි මාර්ගය. මිනිස්යාගේ ස්වභාවයෙන්ම තියෙන හා පිපාසාව, බඩගින්න හා පිපාසයයි. තුන්වෙනි මාර්ගය. ඊළඟට හතරවෙනි මාර්යා විදිහට නිවන් දැකීමට හතරවෙනි මාර්යා විදිහට බුදුහාමුදුර පෙන්වම් කරන්නේ මිනිස්යාට උප්පත්තියෙම තියෙන පරේෂණ තෘෂ්ණාවයි. පරිසන තෘෂ්ණාව කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. මේ අලුත් දේවල් හෙවීමේ තියෙන ආසාව. පරිශ්‍රණය කිරීමේ ආසාව. සොයා බැලීමේ ආසාව. අලුත් දේවල් දැනගැනීමේ ආසාව. මේ හතරවෙනි මාර්ගය. පස්වෙනි මාර්ගය විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නිදිමතයි. ඒ මනුස්සයාට නිවන් දකින්න බැරි පස්වෙනි මාර්ගය නිදිමතයි. හයවෙනි මාර්ගය බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ හැකේයයි. හයවෙනි මාර්යා බියයි, බය කියන එකයි. හත්වෙනි මාර්යා හැකේයයි. දැන් බලන්න තමන් ළඟ තියෙන මේ ಗುಣ ටිකක් බුදුහාමුදුරුවෝ කියන්නේ. හයවෙනි මාර්යා බය, බිය කියන එක. හත්වෙනි මාර්යා හැකේයයි. අටවෙනි මාර්යා විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ සංසාර විමුක්තියේදී අපිට බලපාන අ මෙතෙන්දී මකු බව කියලා පෙන්වන්නේ. මකු බව කියන්නේ තද බව නැත්නම් තමන්ගේ ස්ථීරව අදහස් වෙනස් නොකරන ගතිය. තමන්ගේ තනි මතය කියන්නේ. සාමාන්‍යයෙන් තනි මතය කියන අදහස තමයි මකු බවෙන් පෙන්වන්නේ. දැන් 8 වෙනි මාරයයි. 9 වෙනි මාරයා කීර්ති ප්‍රශංසාදී තමන් උසස් තමන්ට සැලකිලි ලබා ගැනීමට තියෙන පෙළඹවීම. හේතු ප්‍රසංසා. අන්තිම මාර්යා තමන් උසස් කොට සැලකීම හා අනුන් පහත් කොට සැලකීම. දැන් ඔන්න ඔය 10 දෙනා. මේ ධර්මතා 10 අපිට සංසාරය හදන්න නැත්නම් මනුස්ස හිමිකම් ගන්න හෝ තිරිසන් හිමිකම් නැත්නම් සතර පාය හිමිකම් ලබා ගන්න, දේව හිමිකම් ලබා ගන්න උදව් වෙනවා. මේ 10. මේ 10 සංසාරේ හදන්න උදව් නමුත් කවුරු හරි කෙනෙක් සංසාර විමුක්තියට සමන් විසින් යම් කිසි කටයුතු ටික බුදුහාමුදුරුවෝ පෙන්නපු කටයුතු කරගෙන යනවා නම් මේ සංසාරය හදන්න උදව් වෙන මේ ධර්මතා 10 මාර්ය 10 අපිට විරුද්ධ වෙනවා. දැන් පිළිවෙලින් මේ පින්වතුන් දැනගන්න ඕනේ තමන් සක්මන් භාවනාව ඔච්චර සරල දේ මේ ජීවිතයේදී ඔයිට වැඩිය හුඟක් මහන්සියලා ජයග්‍රහණ ලබාගත්තේ මේ පින්වතුන්ට හරියට පෑ භාගයක් සක්මන් කරන්න බැරි හේතුව මොකද්ද? බැරි හේතුව තමන් ළඟ මේ සක්‍රීය මාර්ය 10යි. මේ මාර්ය 10 මේ සක්මන් භාවනාව හෝ මේ තියෙන සතිපට්ඨාන භාවනාවක් කාටවත් කරන්න දෙන්නේ නැහැ. ඇයි කරන්න දෙන්නේ නැත්තේ? ඒ මායය 10ම මිත්‍ර වෙලා අපි සංසාරයක් හදපු සංසාරය හදන්න මේගොල්ලෝ මිත්‍ර වුණාට සංසාර විමුක්තියේදී හතුරු වෙනවා. දැන් පිළිවෙලින් අපි දැනගන්න ඕනේ පළවෙනි මායයා සංසාරය හදන්න මිත්‍ර වෙච්චි සංසාර විමුක්තියට හතුරු වෙන පළවෙනි මායයා කවුද? මේ පින්වතුන්ට කකුමන් කරන්න දෙන්නේ නැති මායයා කවුද? පළවෙනි එකේ. නැත්නම් ආනාපාන සති භාවනාව හරියට කරන්න දෙන්නේ නැතුව නවත්තන්නේ කවුද? කාමයයි. පළවෙනි මායයා කාමය. එහෙනම් මේ පින්වතුන් සක්මන් භාවනාවක් කරන්නේ කාමය නැති තැනකදීමයි. කාමය කියන එක තියෙන තැනදී භාවනාවක් නැහැ. කාමයේ තියෙන තැනදී තියෙන්නේ හිමිකම් තුනයි. එක්ක අපාය හිමිකම නැත්නම් මනුස්ස හිමිකමේ කාමයේ තියෙනවා. දේව හිමිකමේ කාමයේ තියෙනවා. එහෙනම් කාමීය කියන දෙය අපිට අපාය හිමිකම හෝ මනුස්ස හිමිකම හෝ දේව හිමිකම ලබා දෙන දෙයක්. එහෙනම් කාමයෙන් අහක් වෙනකොට අපි ඔය හිමිකම් තුල නැතු යනවා. දැන් අපිට කාමීය නැතුව ජීවත් වෙන්න බැරි වෙලා තියෙන එක. දැන් මේ පින්වත් වලට කොච්චර බුදුහාමුදුරෝ දේශනා කරා නිවන් දකින්න සරල ක්‍රමය මෙන්න මේකයි කියලා. ඔය සක්මන් භාවනාවයි කියලා. සක්මන් භාවනාවට වැඩිය කාමයේ අපිට වටිනවා. දැන් ওই ප්‍රශ්නේ තමයි අපිට තියෙන ප්‍රශ්නේ වෙන කිසි ප්‍රශ්නයක් සංසාරගත සත්‍යයක් නැහැ. නමුත් අපි හිතන්නේ වෙන අපේ තියෙන අඩුවක් කියලා නේද? මුල්ම අඩුව කාමයට අපි යට. කාමයේ ලොකුයි බුදුහාමුදුරන්ට වැඩි. කාටද සංසාරගත සත්‍යය. දැන් කාමය කියන්නේ මොකක්ද? කාමයේ තියෙන ස්වરૂප දෙකක්. කාමයේ කියන වචනයෙන් බුදුහාමුදුරු පෙන්වන්නේ මිනිස්යාගේ නම් කාමයේ හින්දා කාමයෙන් කරන කාර්ය වෙන්නේ මිනිසයාට තමන්ට උපත්යෙන් ලැබිච්ච ඇස් කන් නාස දිව කය කියන ජීව කය නාසය කියන පංච ඉන්ද්‍රිය පිනෝන එක තමයි කාමී ලක්ෂණ. දැන් මිනිසයා ඇස් කන් නාස ආදී පංච ඉන්ද්‍රිය පළක් වෙලාට පිනවනවා සතර අපායේ හිමිකම් ලබා ගන්න. එන ඒකෙන් ලැබෙන්නේ එතකොට පස්පව් කරලා මේ පංචේන්ද්‍රිය පුරවනවා. පිනවන. ඒකත් කාමයේ තියෙන ලක්ෂණය. එලක් වෙලාවට මිනිස්සයා අස්කන්නාසාදී ඉන්ද්‍රිය පිනවනවා, මනුස්ස හිමිකම ලබා ගන්න. පවත්තගෙන යනවා. මනුස්සත්වයේ ආරක්ෂා කරගන්න. තවත් වෙලාවක මිනිස්සයා අස්කන්නාසාදී පංචේන්ද්‍රිය පිනවනවා, දේවත්වයේ ලබා ගන්න. ඔය ඔක්කොම ටික කාමයේ දැන් ඒ වගේ තැනක් බලමු. දැන් සාමාන්‍යයෙන් මිනිස්සු ඉන්නවා එයා සත්තු මරන්න මරණයක දකින්න කැමති සත්තු මරන්න කැමති සත්තු මරනකොට මරාන්න අහන්න කැමති එවෙන් හන පිනවනවා ඇහැ පිනවනවා තමයි එහෙනම් මිනිස්සු ඉන්නේ ඒතකොට එයා සතුට වෙනවා සතෙක් දුක් විඳිනවා දැකලා. සතෙක් මැරෙන විදිහ දැකලා. සතෙක්ගේ සාමාන්‍ය ලේ ගලනවා දැකලා. මැරෙන්න දඟලනවා දැකලා. මර හඬ අහනවා දැකලා. දැන් ඒක එයා පිනවෙන. දකින්න දකින්න එයාට සතුට වෙනවා. දැන් ඒත් මිනිස්සු. මේ කාමයෙන් පිනුනේ. තමන්ගේ අස්පන්නාස ආදී ඉන්ද්‍රිය පිනවන. ඒ පිනවන්නේ යාගේ ප්‍රතිඵලය මොකද්ද? එයාට හිමි වෙන්නේ හිමිකම් ලැබෙන්නේ සතර අපායේ හිමිකම. ඒ වගේම මිනිස්සු කැමති තව අය තමන්ගේම ජීවිතයේ මනුස්සත්වයේ තියෙන ගුණ දකින්න. කියන මිනිස්යන්ගේ උත්සව පවත්තන එක බලා ඉන්න කැමති. මගුල් ගෙවල් වල එහෙම ඔය දැන් ආචාර ධර්ම ඒවා දකින්න කැමති. ඒකෙන් ඒකක් තමන්ගේ අස්කරණ ආසාදී ඉන්ද්‍රිය පිනවන. හිමි වෙන්නේ මොකද? මනුස්ස හිමිකම්. තව මනුස්සය කැමති පින් දහම් කරන්න. ඒවා දකින්න, පූජාවල් දකින්න කැමති. පූජාවල් අහන්න කැමති. එතකොට මේ අස්කරණ ආසාදී ඉන්ද්‍රියන් ටික පිනවනවා හොඳ දෙයකට, පින්කම් වලට. දැන් වාකාය බෞද්ධ හැම හැම බෞද්ධයම කැමති බුදු රැස් බලන්න. ඇත්තටම මොකක්ද ඒ කරන්නේ? තමන්ගේ ඇස් පිනවන. කාමී. නමුත් ඒ කාමයේ හිමිකම මොකද්ද? එක්ක මනුස්ස නැත්නම් දේ. පව් කරන එකට පස්පව් කරන එක අස්කන්නාසාදී ඉන්ද්‍රියන් වලින් පිනවන ගතිය තියෙනවා නම් ඒම ඒත් මිනිස්සෙමයි ඒකෙන්දි වෙන්නේ පව. වෙන්නේ පව සිදු වෙන්නේ එතකොට අත්කන්න ආකාරයේ ඉන්ද්‍රියම් පිනවල. ඒකෙන් ප්‍රතිඵලයම හිමිකම මොකද්ද අපාය හිමිකම. එහෙනම් දැන් ඔන්න ඔය හිමිකම් අපාය හිමිකම් හෝ මනුස්ස හිමිකම් හෝ දේව හිමිකම් ලබා ගන්න අස්කන් ආසාදී ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය පිනෝන තැනක සක්මනක් නැහැ. ඔන්න පළවෙනි. ආනාපාන සති භාවනාවක් නෙවෙයි. දැන් මේ වින්වතුන් අඩුම ගාන බණක් අහන වෙලාවක සක්මන් භාවනාවක් නැහැ. කියන්න බෑ. මොකද ඒ හැමැත්තෙන් බණ අහනවා නම් ආසාවෙන් බණ අහනවා නම් ඒ බණ ඇහිීම තුල කන පිනෙයි. එහෙනම් කාමී ඒ කාමයේ කියන්නේ මෙතන බුදුහාමතරෝ බණටක් කාමයේ. ඒක කාමයේ තව නරක පැති වලට යනවා කවි බණ හිමාද. එමානේ ඒ තැනක භාවනාවක් නැහැ. ඔන්න හතුර වෙන විදිය මේ මාර්ය වෙන විදිය. නිවන් දකින්න බැරි විදිය. පින්කමකින් හෝ පව්කමකින් ඇස් කන්න ආසාදී පංචේන්ද්‍රිය පිනවන තැනක භාවනාවක් නෑ. දැන් මේ පින්වතුන් බලන්න ඇයි එහෙමනම් අපි ගොඩක් වෙලාවට සක්මන් භාවනාවට වැඩිය බණ අහන්න කැමති වෙයි. එතකොට අපි ළඟ මොන මායයද වැඩ කරන්නේ? කාමී නැති මාය. නමුත් අපි එහෙම හිතන්නේ නැහැ. කාමී නැති මායය සක්‍රිය. දැන් බලන්න ඔයගොල්ලන්ගේ ජීවිතවල මෙතෙක් කල් කරපු සියලුම භාවනා ඔය කියන මං කියන සිද්ධාන්තේලා පටහැනිව නේද සිදු වෙන්නේ. සියලු භාවනාවක් විනාඩි 5ක් 5ක භාවනාවක් කරනවා නම් යමේ ඒ විනාඩි 5 තුල එයාගේ ඔය අස්කන්න ආසාදී පංචේන්ද්‍රිය පිනවෙන්න බෑ. පින්කමකින් පිනවෙන්නත් බෑ, පව්කමකින් පිනවෙන්නත් බෑ. තේරුණානේ? එතකොට ඇයි එහෙනම් ඔයගොල්ලෝ උගාක් වෙලාවට භාවනාව නතර කරන්නේ? ඔයගොල්ලන්ට බුදුහාමුදුරෝ දීපෝ මේ කමඨහනට වැඩිය සක්මන හෝ ආනාපාන සති කමඨහනට වැඩිය කාමයේ ලොකු වෙලා නවතිනවා. අස්කන්නාසාදී ඉන්ද්‍රයන් පිනවන එක ලොකු වෙලා අපිට භාවනාව නවත්තන්න ඕනොත් ඒ භාවනාව නවත්තන්නේ කාමයෙන් නැමැති මායයයි. අනිත් පැත්තට බැලුවම අපිට භාවනා කරන්න බැරි මේ වෙලාවේ පින්කමකින් හෝ පව්කමකට ඇස්සන්නාසාදී ඉන්ද්‍රියන් පිනවන්න තියෙන හින්දානම් ඒ භාවනාවට හතුරක් කාමයමයි. අන්න මාරය. වෙන නැතෝ සතේ කුජලයේ දැන් ඊළඟට මේ විදිහට ගියාට පස්සේ මේ කාමේනවති මාර්යාගෙන් බේරිලා තමයි ඔයගොල්ලෝ එහෙනම් මෙතෙක්කල් මේ කියා දීපෝ විනාඩි 5 හරි භාවනාවක් කරේ. කන්නාසාදී ඉන්ද්‍රියම් පිනවන තැනක පව්කමකින් වෙන්න පුළුවන් පින්කමකින් වෙන්න පුළුවන් භාවනාව හබ්බපපත් අකරණම් ගුණි දැන් එහෙම වුණාට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ යාගෙන් බේරුණා කාමයෙන් බේරුණා දෙවනුව භාවනාවක් කරනකොට කාමයේ නැවති මායя නැතුණාට Tamanට අස්කන්නාසාදී පංචේන්ද්‍රයන් පිනවන්න ඕන කමක් නැතුණාට දෙවනි මායя හරස් වෙනවා හිතේ. දැන් පළවෙනි මාරයා හරස් වුණොත් දෙවෙනි මාරයාට හරස් වෙන්න දෙයක් නැහැ. එයාගේ උදව්ව ඕනෙත් නැහැ. එයාට වැඩ කරන්න ඕනෙත් නැහැ. මොකද පළවෙනි මාරයාගෙන්ම සංසාර ගමන ස්ථිර කරලා ඉවරයි. දැන් දෙවෙනි මාරයා එළියට එන්නේ පළවෙනි මාරයා අක්‍රීය තැනකදී විතරයි. දෙවෙනි මාරයා අරතියයි. දැන් මේ අරතිය සම්බන්ධව පැහැදිලි කිරීම ඊගාව දේශනාවටයි අපිට ගන්න වෙන්නේ. දැන් මේ මේ පිළිවෙලටයි මේ මාර්ය 10 බලපාන. එහෙනම් ටික ටික මේ පින්වත්තුන් කරන භාවනාව තුළ ඔය පළවෙනුව කාමේනමති මාර්යා ජය ගන්නවා. අවකාලයක් භාවනා කරනකොට පැහැදිලි වෙනකොට අරතිය නැමති මාර්යායි කාමයේ කියන මාර්යායි දෙන්නම ජය ගන්නවා. එතකොට ඊගාට තුන් දෙනෙක් ජය ගන්නවා, හතර දෙනෙක් ජය ගන්නවා, පහ දෙනෙක් ජය ගන්නවා. පස්වෙනියා සීල මිද්දයයි. පස් පස්වෙනියා ජයගත්ත වෙලාවක මේ පින්වතුන්ගේ මනස කුසලස්ස උපසම්පදා කියන ගුණයට ලං වෙනවා. ඒත් බුදුහාමුදුරෝ දෙන කමඨහන් වලින් දෙකක් සම්පූර්ණ වෙනවා. නැත්නම් මේ පින්වතුන්ගේ ශික්ෂා ගත්තොත් සීල ශික්ෂාවයි සමාධි ශික්ෂාවයි සම්පූර්ණ වෙනවා. පස්වෙනි මායя ජය ගන්න වෙලාව. කියන විදිහ. අපි ඒවා පස්සේ පැහැදිලි කරගමු. එතනින්දලා එහාට තියෙන මායя තනිකරම අපේ ජීවිතයට සම්බන්ධ මේ සංසාරයේ අපි කරගෙන විදියට නම් මනුස්ස හිමිකම් නැත්නම් මානව හිමිකම්මයි. දැන් මේ මානව හිමිකම් ටික උල්ලංඝනය වෙන්න කිසිම මිනිස්සෙක් කැමැත්ත කැමැත්තක් දක්වන්නේ. ඒ හින්දා මේක සටහන් කළා බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් යුක්තව කළ යුතුමයි. එහෙමනම් අද දවසේ කාල වේලාව දේශනාවට හෙදිලා දින කාල වේලාව අවසන් වෙනවා. දෙවෙනි මායя සම්බන්ධව ඊගාව දේශනාවේදී අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ පින්කම මේ විදිහට සිදු කිරීමටත් ඒ වගේම මේ දේශනා මාලාවම පවත්වාගෙන යන මේ දේශනා මාලාවේම දායකත්වය දරලා තියෙන්නේ වෛද්‍යාචාර්ය ආනන්ද පෙරේරා සහ රේණුකා මංජනායක යුල. මේ දායක පින්වතුන් බලාපොරොත්තු වෙනවා මේ පරිලෝකීය AB කර්ණපාල පෙරේරා සහ BAW මන්තනායක පියවරුන් දෙදෙනාට පින් අනුමෝදන් කිරීම ඒ වගේම මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටින සිනමාවතී පෙරේරා සහ සීලා මන්තනායක මෑණියන් දෙදෙනාට සුවසෙත චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින සියලුම ඥාති ඥාති හිත මිත්‍රාදීන්ට සුවසෙත හා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම බෞද්ධයා නාලිකාවේ අධිපති අධිපති පූජ්‍ය ධර්ණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් එම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුවසේ තහා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම මෙම වර්ඩ් පාක් බර්ඩ් පාක් ස්ථානයේ අධිපති රුවන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම අප දේශකයන් වහන්සේට චිරජීවනයේ සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම මෙම ධර්මදේශනා මාලාව අසන නරමන සියලු දෙනාටම ධර්ම අවබෝධය පිණිසත් මෙම දින හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කෙරෙමි. ඒ සියලු ප්‍රාර්ථනා එලෙසම ඉෂ්ට වේවා. ඒ වගේම මේ දේශනාවල් සවන් දෙන සියලුම පින්වතුන්ටත් ඒ දායක පින්වතුන්ටත් සෑම දිනාටම මේ ජීවිතය තුළම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසත් මේ ධර්මයේ හේතු වේවා වාසනාව වේවා කියලා හැමෝම ප්‍රාර්ථනා කරගමු. හැමදෙනාම තමන්ගේ ප්‍රාර්ථනාව ඒ විදිහට තියාගෙන අවසානයේදී දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසත්තාද බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්කන්ත ලෝක සාසනං ආකාසත්තාද බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්කන්ත ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්ථා දේවා නාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරන් රක්ඛන්තු ලෝක සාසනං ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ